ඔබට දැනගත යුතු දහම් කරුණු මේ දහම් වැඩසටහනෙන් කියලා දෙනවා. අද ධර්ම දේශනාව සඳහා සද්ධා රූප වාහිනියෙත් ලක්විරු ගුවන් විදුලියෙත් විකාශනය කිරීම සඳහා ධර්ම දායකත්වයේ සලසන්නේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු පින්වත් සංජීවනී නිරෝෂිකා චන්ද්‍රානී බදුල්ලගේ සහ මංගලිකා කුමාරසිංහ යන පින්වතුන් එකතු වෙලා මේ පින්වතුන් විශාල පිනක් රැස් කරගන්නවා ධර්ම දාණය සිද්ධ කරලා අනිත් එක අද විශේෂ කාරණාවක් කියලා දෙන්නේ ජීවිතේම සුන්දර කරවන භාවනාවක් ගැන. කය පිළිබඳව සිහිය පිහිටවන විශේෂ භාවනාවක් ගැන කියලා දෙන්නේ ජීවිතේම සුන්දර කරන භාවනාවක්. රාගගින්න නිවන භාවනාවක්. එතකොට හිත නොමග යන්නේක වැළකෙන භාවනාවක්. ඉතින් අපි මේ පිරිතුරු නිවන් මඟ දහම් වැඩසටහන තුළින් සත්‍තිස් බෝධිපාංශික ධර්ම 37 විස්තර කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එයින් පළවෙනි කාරණාව කාය අනුපස්සනාව සතර සතිපට්ඨානයි. කායानुපස්සනාවේ කායානුව සිහිය පවත්වන විදි 14ක් තියෙනවා. එයින් ආනාපාන සති භාවනාවත් ඒ වගේම ඉරියාපත භාවනාවත් සති සම්පජඤ්ඤ භාවනාවත් කියන භාවනා තුන අපි මේ වෙනකොට ඉගෙනගෙන තිබෙනවා. පින්වතුනි මේ ලෝක සත්වයාම මුලා වුණේ කයට. මේ ලෝක සත්වයාම මුලා වුණේ කයට. මේ කය අම්මා තාත්තා නිසා ඇතිවෙලා ඒ වගේම ඉලීම් පිරිමැදීම් වලින් යුක්තව ආහාර නිසා පෝෂණය වෙවි පවතින ශරීරයක් සතර මහා ධාතුන්ගෙන් හටගෙන. එතකොට මේ සතර මහා ධාතු සහිත මේ ශරීරය යම් කෙනෙක් අවබෝධ කළොත් සතර මහා ධාතු යන්තනක පිහිටන්නේ නැත්තම් එතන නාම රූප පිහිටන්නේ නැහැ. මෙතන තමයි විඥානේ නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට නාම රූප නිරුද්ධ වෙන්නේ නැද්ද? එතන විඥානේ තියෙනවා. නාම රූප යම් තැනක නිරුද්ධ වෙලා නැද්ද? එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තියෙනවා. ඉතින් අපි අද විස්තර කරගමු ඔබට තේරෙන භාෂාවෙන් මේ අපි අහුවෙච්ච ගැටයක් ගැන. මේ ලෝක සත්වයාම අහුවෙච්ච ගැටයක් තමයි මේ අපේ හිත එකිනෙකාට බැඳිලා යන එක. විශාල මර උගුලකට ලක් වුණා. අපි එකිනෙකාට බැඳී ගියා. රාගයෙන් බැඳී ගියා. ඇලීමෙන් බැඳී ගියා. ඊළඟට හිත තුල කාමරාගය උපදිනවා. ඒකට මේ පණ ඇදෑ දිද්දින් කාමරාගෙන් බෙට කනවා. ඊළඟට අහන දකින රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි කාමරාගෙන් බැඳී යනවා. මේ ලෝක සත්‍යයෙන් බහූතරයක් දෙවි දෙවි ඉන්නේ රාගය නිසා. එතකොට මිනිසුන්ගේ හිතේ විරාගය උපදිනවා අඩුයි. මේකට හේතුව කය ගැන ඒ අර රාගයේ සංසිඳෙන විදිහේ මානසිකාරයක් නැහැ. රාගයේ සංසිඳෙන විදිහේ මානසිකාරයක් තියෙනවා නම් ඒ රාගේ සංසිඳව ගන්න පුළුවන්. පින්වතුනි මේ කාම රාගයෙන් ගිනිගන්න හිත නිවන්ට කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට භාවනාවක් තියෙනවා. ඒ එයින් ජීවිතේම සුන්දර වෙනවා. ජීවිතේම ලස්සන වෙනවා. පිවිතුරු සුන්දර ලස්සන හිතක් ඇති වෙනවා. නමුත් භාවනාවේ නම අසුබ භාවනාව. ජීවිතේම ලස්සන වෙන සුන්දර වෙන භාවනාවේ නම පිළිකුල් භාවනාව. නමුත් භාවනාවට බය වෙනවා. අසුභ බය වෙලා. පිළිකුල් කියනකට බය වෙනවා. ජීවිතේ කැත වෙලා. එතකොට ජීවිතේ කැත වෙනවා. අපවිත්‍ර වෙනවා. රාග ගින්නෙන් දැවි යනවා. රාග කිලුටෙන් කිලුටු වී යනවා. රාග මලෙන් මල බැඳී යනවා. එතකොට ඒ කෙනාගේ ජීවිතේ ගොඩාක් අකටයුතුකම් සිද්ධ වෙනවා. නොපනත්කම් සිද්ධ වෙනවා. අනිත් අය චී කියලා කෙල ගහන කටයුතු සිද්ධ වෙනවා. මේ ඔක්කොම වෙන්නේ රාග ගින්න නිසා. දැන් සාමාන්‍යයෙන් අද අපි ඉගෙන ගන්න අසුබ භාවනාව අනිවාර්යයෙන්ම මේ ලෝකේ සියලු සත්වයෝ මේ භාවනාව ඉගෙන ගන්නවා නම් කොයි තරම් හොඳද? හේතුව හේතුව මේක තේරුම් ගන්න බැරි වීම නිසාමයි මේ ලෝක සත්‍යය මෙච්චර ආගාධයකට වැටුනේ. එතකොට පින්වත්නි දැන් සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට හිතෙන්න පුළුවන් අසෝ භාවනාව ඉගෙන ගත්තට පස්සේ ඉතේ රාගය නැති වෙනවා නම් රාගය සංසිඳෙනවා නම් ඉතින් එහෙම වුණොත් අපි පෞල් ජීවිත ගත කරන්නේ කොහොමද? එතකොට මේ මේ ගිහි ජීවිතයක් අපිට ගත කරන්න බෑනේ ඔය කියලා. ඔන්න අපි කියමු විවාහපත් වෙච්ච දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒ විවාහපත් වෙච්ච පිරිමියෙකුට තමන්ගේ බිරිඳ කියලා එක්කෙනෙක් ඉන්නවා. මේ ලෝක ජනගහණයෙන් භාගයක්ම ස්ත්‍රී. භාගයකටත් වැඩිය. අපි ගත්තොත් එහෙම කෝටි 700ක් නම් මිනිස්සු කෝටි 3 කෝටි 350කට වැඩි ස්ත්‍රීන් ඉන්නවා. එතකොට තමන්ගේ බිරිඳ කෙරෙහි රාගය පැවැත්වීම අපි කියමු ලෝකේ සම්මතයි කියලා. එතකොට එයා කෝටි 350කට වැඩි අනිත් ස්ත්‍රීන් ගැන හිතේ විරාගයක් පවත්නවා. එහෙනම් එයාගේ හිතටත් අසුබ මානසිකාරයක් ඕන. ගේ ජීවිතේ සෑම පිරිමියෙක්ම මේ අසුබ මානසිකාරය ඉගෙන ගත යුතුයි. ස්ත්‍රියක් ගත්තොත් තමන්ගේ ස්වාමියෙක් ඉන්නවා. එක පිරිමියෙක් તો ලෝක ජනගහණයෙන් ගත්තොත් කෝටි 350ක් පිරිමි ඉන්නවා. ඒතකොට තමන්ගේ හිතේ කෙලෙස තමන්ගේ පිරිමියාට පමණක් කියලා ලෝක සම්මතයක් තියෙනවා නම් අනිත් පිරිමි කෝටි 350ටම ඒ ස්ත්‍රිය විරාගයක් පවත්වනවා. ඒ කියන්නේ පෙරේතකම හිතෙන් නැති කරගන්නවා. ඒතකොට ඒකටත් ඒ ස්ත්‍රිය හිතේ විරාගී සංඥාවක් පවත්වනවා. ඒ නිසා ඒ ලෝකයේ සියලු ස්ත්‍රීන්ද අසුබ මානසිකාරය ඉගෙන ගන්න ඕන. මේ අසුබ මානසිකාරයේ හිතේ වැඩ කළොත් එහෙම ඒ රාග අරමුණක්, කාම අරමුණක්, කාමසේවනය කරන සිතිවිල්ලක් આવොත් ඒ සිතිවිල්ල ඒ අසුබ සංඥාව සිහි කිරීම ඉදිරියේ ගින්දරකට දාපු කුකුල් පිහටක් වගේ මේ හැකිල්ලා යනවා. ඉක්මන් දේ සිතිවිල්ල නැති කරගන්න පුළුවන්. අපි මොකටත් ඉස්සෙල්ලා භාවනා ඉගෙන ගනිමු. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් කෙනෙක් විවාහ වෙනකල් අපි ගත්තොත් එහෙම තරුණ පුතෙක් නම් අවුරුදු එයා විවාහ වෙන්නේ අවුරුදු 25න් වගේ නම් තරුණ දුවෙක් නම් එයා විවාහ වෙන්නේ අවුරුදු 25 වෙලා නම් එතකොට මේ පුතා අවුරුදු 25 වෙනකල් ඒ දුව අවුරුදු 20 වෙනකල් බඹසර රකින්න බෑ කිසිම කාන්තාවක් සමග කිසිම පිරිමියෙක් සමග එකතු වෙන්නේ නැතුව හිතේ විරාගය පවත්වන්න එපා. ඒතකොට තරුණ ජීවිතේ බුරබුරා නැගෙන හිතේ ගින්න නිවාගන්න යාට සංඥාවක් ඕන. ඒක මේ වගේ එකක්. ඔන්න තරහකාරයෙක් ඉන්නවා. ඒතකොට එයාට තරහ කරේ යාගේ හිතේ තරහ තියෙනවා. අන්න තරහ එයාගේ පටිඝ සංඥාවක් ආවා. එතකොට එයා ඔන්න අර සතුරා දකින්නකල් සතුරා මතක් වෙනකල් තරහ ගතියක් නැහැ. යම් වෙලාවක සතුරා මතක් වුණාද සතුරා පෙනුණාද සතුරායි කටහඬ ආවද අර එයා ගැන තියෙන තරහ පටිග සංඥාව එනවා හැම වෙලාවෙම තරහ නැහැ හේතුව එයා ගැන තරහක් ඇති කරගෙන තියෙන නිසා ඒ වගේ තමයි මේ කයේ යථා ස්වභාවය හොඳට බලලා තියෙනකොට මේ ඇඟ මොකක් වගේ එකක්ද කියලා තමන්ගේ ඇඟ දිහා බලන්න ඕන. ගොඩක් මේ ලෝකේ කෝටි 800ක් මිනිස්සු බලන්නේ අනුන්ගේ ඇඟවල දිහා. තමන්ගේ ඇඟ දිහා හොඳට බැලුවොත් එයාට සංඥාවක් උපදිනවා. අන්න ඒ සංඥාව ඉපදුනාට පස්සේ ඒක හිතේ පිහිටනවා. පිහිටියට පස්සේ ඔන්න යහත හැඟීමක් එනවා. තවත් අයගේ ශරීර දිහා බලලා සතුටු වෙන්න. අනිත් අයගේ ශරීරත් එක්ක එකතු වෙන්න. අන්නේ ඇති වෙන ලාමක පෙරේතකම ආසාවට ඉක්මනට අර තමන්ගේ ඇඟ දිහා බලපු සංඥාව දැම්මොත් එහෙම අර සිතිවිල්ල නැති වෙලා යනවා. ඒක එහා කරගන්න ඕන. ඒ සිතිවිල්ල ඒක සංඥාව උපද්දවන එක. ඒතර මේක කොහොමද කරන්නේ කියලා ඊළඟට අපි ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලා. පැවිදිච්ච භික්ෂුන් වහන්සේලා කුඩා හෝ වේවා, තරුණ හෝ වේවා, වයසට ගිහිලා හෝ කවදා හරි මහාන වුණා නම් මහාන වෙනකොට සිවුර ඇඟට දානකොටම අසුබ කර්මස්ථානෙ දෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාගේ මුළු ජීවිත කාලෙම පිරිසිදු Brahmachari ජීවිතය අසුබ සංඥාවත් එක්ක පවතින්නේ. ඒකයි සිවුරත් එක්කම දෙන්නේ. පැවිදි වෙච්ච කෙනාට බාහිරින් පේන සිවුර වගේම පැවිදි වෙච්ච කෙනාට සිවුරත් එක්කම මානසිකව දෙන භාවනා කර්මස්ථානයක් තියෙනවා. මේ තමයි අසුභ භාවනාව. මේකේ නම අසුභ වුණාට නම පිළිකුල් භාවනාව වුණාට කරන්න තියෙන වැඩේ පිළිකුල් දෙයක් නෙවෙයි. කැට දෙයක්වත් නෙවෙයි. තමන්ගේ ඇඟ දිහා බලන්න තියෙන ඇස් වලින් නෙවෙයි. හිතෙන්. ඇස් වලින් නෙවෙයි. හිතෙන් බලන්න තියෙන්නේ. කොහොමද? ඔන්න අපි අද මේ භාවනාව ඉගෙන ගන්නවා. පුනච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දම් පාදතල අදෝ කේශමත්තකා තචපරියන්තම් පුරා නානප්පකාරස් අසුචිනෝ පච්චවෙක්කති. පින්වත් මහණෙනි නැවතත් කායानुපස්සන භාවනාවක් කියලා දෙන්නම්. මේ කයේ උද්දම් පාදතලා පාදයෙන් උඩට අදෝ කේශමත්තක කෙස්රොදින් පහලට තචපරියන්තං පූරං හමකින් සීමා වෙලා පිරීලා තියෙන නානප්පකාරස් අසුචිනෝ පච්චවික්කති නොඑක ආකාරයේ අසුචි ප්‍රත්‍යවේක්ෂා කරනවා. අසුචි කියන්නේ ඒ ඒක ඔබට තේරෙයි මොනවද මේ අසුචි කියලා කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොන දැන් මේ විස්තර කරනවා අසුභ භවනාව. ඒ තමයි අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ දැන් මේකෙත් මෙහෙමයි දැන් මේ මේකෙදින් බලන්න අර විස්තර කරලා නැහැ බුදුරජාණන් වහන්සේ කාය ඍජු කරගන්න එහෙම විස්තර කිරීමක් නැහැ මේ භාවනාව යද්දින් එද්දින් හිතගෙන ඉද්දින් ඉඳගෙන ඉද්දින් නිදාගෙන ඉද්දින් ඕනෙම ඉරියව්වකින් කරන්න පුළුවන් එයා හොඳට මේ කයේ යටිපතුලෙන් උඩට කෙස් රොදින් පහළට මේ ශරීරයේ තියෙන කොටස් මේ ප්‍රත්‍යවේශා කරනවා. ඒ ප්‍රත්‍යවේශා කරන්නේ මේ ශරීරයේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, සම, මාස්, නහර, ඇට, ඇට මිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහලු ඊළඟට පිත්තාශය ඊළඟට කුඩා බඩවැල් මහා බඩවැල් ආමාශය අසුචි හිස් මොළ පිත සෙම සැරව ලේ දහඩිය තෙල්මන්ද කඳුළු වරුණු තෙල් කෙල සොටු සඳමිදුළු මුත්‍රා අත්තිමස්මින් කායේ මේ කයේ තියෙනවා. මේ කය කියන්නේ අනුන්ගේ කයද, තමන්ගේ කයද? තමන්ගේ කයේ. අසුභ භාවනාව වඩන්නේ මේ එක එක්කෙනාගේ ඇඟවල් වල කෙස් තියෙනවා, එක එක්කෙනාගේ ඇඟවල් ලොම් තියෙනවා, සම තියෙනවා කියලා අනුන්ගේ ඇඟට දාන්නේ නැහැ ඒවා. අසුභ භාවනාව වඩන්නේ තමන්ගේ ශරීරේ. දැන් ආනාපාන සතිය වැඩිවේ ඉස්සල්ලාම මේ අනුන්ගේ උසම රැල්ල හැද්ද තමන්ගේ උසම ටිකද තමන්ගේ උසම රැල්ල කායानुපස්සනාව. ඉරියාපත වැඩිවේ අනුන්ගේ ඉරියව්වද තමන්ගේ ඉරියව්වද ඉස්සෙල්ලම වඩන්න පුරුදු වෙන්නේ. තමන්ගේ ඉරියව්ව. සති සම්පජඤ්ඤා ඉස්සෙල්ලම වඩන්නේ තමන්ගේද අනුන්ගේ තමන්ගේ. එහෙනම් අසුව භාවනාව වඩන්නේ තමන්ගේ ඉස්සෙල්ලම. ගොඩාක් අය තවත් කෙනෙක්ගේ ගැන රාගය තුනොත් ආසාව තුනොත් එයා ගැන හිතනවා අනේ යාගේ කෙස් මේ මේ දාඩිය වැටිලක් පිළිකුලයි එයාගේ දත් පිළිකුලයි කියලා. ඒ ඒ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ වදාළ මූලික කායනුපස්සන කර්මස්ථානය නෙවෙයි. අනුන්ගේ කයකට ගලපා බලන ක්‍රමයක් තියෙනවා. ওই විදිහට නෙවෙයි. ඒ නිසා මොකද අපිට තවත් කෙනෙක් ගැන ආශාවක් උපදින්නේ ඒ ශරීරයේ කෙස්ලොම් නියදස් සමමස්නාහර සහිත ඒ ශරීරයටනේ අපිට කැමැත්තක් ඇති වෙන්නේ. එතකොට ඒ ඇති වුණාට පස්සේ ඒවම සිහි කරනවා කියන්නේ අර ගින්දරට තවත් පිදුරු දානවා වගේ එකක්. එතකොට එයා දන්නේම නැතුව සුබ නිමිත්තේ හිත පිටනවා. එයාගේ කොණ්ඩෙ දිගයි, ඇස් දිගයි, මෙහෙමයි, මෙහෙමයි, මෙහෙමයි කියන. මේ අසුභ භාවනා වඩන කෙනා යටිපතුලෙන් උඩට හිස කෙස් වලින් පහළට මේ ශරීරයේ තියෙනවා සිහි කරනවා තමන්ගේ ශරීරයේ. කෙස්, ලොම්, නිය, දාතන්, සම, මාස්, නහර, ඇට, ඇට මිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසුචි, හිස්මොළ ඊළඟට පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා. දැන් සිහි කරනවා තමන්ගේ ශරීරේ. කොහොමද මේක සිහි කරන්නේ? සිහි කරන විදිය උපමාවක් තියෙනවා. මේක එකෙන් තේරෙනවා ඒ තමයි ශේයතාපි භික්ඛවේ උබතෝ මුඛා මොතොලි පුරා නානා විහිතස්ස දාඤ්ඤස්ස පින්වත් මහණෙනි දෙපැත්ත කට තියෙන මල්ලක් තියෙනවා දෙපැත්තෙම කට පොඩි කටවල් දෙකක් තියෙන මල්ලක් තියෙනවා මේ මල්ලේ පුරවලා තියෙන නහනා වේතස්ස ධඤ්ඤස්ස නොඑක ආකාරයේ ධාන්‍ය වර්ග. ශේයසීද මොනවද ඒ? ශාලීනං විහිණං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං ශාලීනං කියන්නේ හාල් විහිණං කියන්නේ වී මුග්ගානං කියන්නේ මොන් ඇට තිලානං කියන්නේ තලවලට තණ්ඩුලානං කියන්නේ සහල් ඇට ශාලීනං කිවි හෙල්වි තණ්ඩුලානං කියන්නේ සාමාන්‍ය හාල් ඊළඟට මේ වගේ එක එක ඇට වර්ග. ඉතින් අපිට තේරෙන භාෂාවෙන් ගමු කඩල, මුං, කව්පි ඔය වගේ ඇට වර්ග පුරවලා තියෙනවා එක මල්ලක. දෙපැත්තේ පොඩි කටවල් දෙකක් තියෙනවා. තමේනං චක්කෝමා පුරිසෝ මොංචිත්වා පච්චවේකති. ඇස් ඇති පුරුෂයෙක් මේක ලිහනවා. ඉහළ ප්‍රත්‍යවේශා ගන්න හොඳට බලනවා කොහොමද මේ ශාලී මේ ඇල්හාත් ඉමේ වීහි මේ වීයට ඉමේ මොග්ගා මේ මොන්නට මේ මාසා මේ ඉමේ මාසා කියලා ඉමේ මේ සහල්ලට ඉමේ තිලා මේ තලයට මේ විදිහට මේ මාසා කියලා කියන්නේ මේවා මෑට ඊළඟට මේ තිලා තලයට මේ තණ්ඩුලා මේවා සහල්ලට වශයෙන් අර මල්ල ලිහලා බලනවා ඒව මේව කොන්න ඔය විදියට පින්වත් මහණෙනි මේ යටිපතුලෙන් උඩට හිස්ර කෙස් වලින් පහළට මේ මල්ල ලිහලා බලන්න. එහෙනම් මල්ල කිව්වේ මොකටද? හැමට හැම ගලවලා බලන්න කිව්වා. මේ ශරීරයේ මොනවද තියෙන්නේ කියලා. මේ ඉස්සලා මල්ල දිහා බලන්න. මේ මල්ලේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, සම. ওই ටික තමයි පිටට පේන්න තියෙන ටික. දැන් දැන් අපි උනත් කතා කරනකොට ඔබට අපේ දිව පේන්නේ කට ඇතුළ පේන්නේ නමුත් කේශ ලොම් නිය දත් සම ඒ ටික පේනවා. ඕක තමයි මල්ලි පිටට පේන ටික. දැන් ඒක දිහා බලනවා ඔන්න මල්ල මේක. දැන් මේක ලිහින්න ඕන. මේන්න හාම ගහපු ගමන් මන්සං මස් ටික පේනවා. නහාරු මේ නහර අට්ටි ඇටකටු ටික පේනවා. හිස් කබල, බෙල්ලේ ඇට, ඉල ඇට, අත් ඇට, උකුල් ඇට, පා ඇට, දනිස් ඇට, පා ඇඟිලි ඇට කකුල් ඇට සැකිල්ල සිහි කරන්න මේක ඇතුලේනේ තියෙන්නේ. දැන් මේවා ටික ඔක්කොම පේන්න ගත්තේ මල්ල ලිස්සට පස්සේ. මල්ල ලිහින් නැතුව පේන්නේ ඊට පස්සේ ওই විදිහට අත්ති අත්ති මිඤ්ඤාට කටු ASCII තියෙනවා නිකන් ධනිස් පොල් කටු අතර ඇට මිඳුළු. ඇට කටු ASCII තියෙනවා දෙල් එක වගේ එකක්. ඊළඟට වකුගඩු දෙක ඊළඟට පෙනහලු හදවත ඒ මේ ඇතුලේ තියෙන මාස් කැවිලි ටික ඔය කියන්නේ ඊළඟට පිත්තාශය, බඩදිව, දලඹුව, ඊළඟට පෙනහලු, බඩබොක්ක, කුඩා බඩවල්, මහා බඩවල් ඔය කියන්නේ මේ හරිය තියෙන මස් ටික මේ කියන්නේ. ඊට පස්සේ ඔලුහි ඔලුවාසේ ඔලුවාසේ තියෙනවා ගුලි වෙලා ගුලි වෙලා මස් කැලි ටික. ඒකෙදි කියනවා හිස්මොල. අපි කියන්නේ මොලේ කියලා. හිස්මොල. මේවා මේක අස්සේ තියෙනවා අපේ වෙනවා. ඊළඟට පිත බඩ ඇතුලේ වැగిරෙන දේවල් ටික. ආහාරයක් ගත්තට පස්සේ පිත වැగిරෙනවා. ඔක්කාරයට එන්නේ පිත. ශ්‍රේම සැරව ලේ දහඩිය තෙල් මන්ද ඊළඟට තෙල් මන්දෙන් නිසානේ මේ ඇඟ මහත් වෙලා ඉන්නේ මාස් මාසුයි සමායි අතර තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම නැ සමහර මිනිස්සු දැන් අපි කියමු ඌරගේ තෙල් මන්ද තියෙන්නේ. ඒ වගේම සත්ව මාංශවල තෙල් මන්ද තියෙන්නේ. ඒ වගේ අපේ ඇඟේ මේ මහත තියෙන්නේ අපේ මේ ඇඟ ඇඟේ මාංශ අතර මෙහෙම මිරිකල් අල්ලගන්න පුළුවන්කම තියෙන තෙල් මන්දත් එක්ක. උරුණු තෙල් කියන්නේ මේක රත් වෙනකොට උඩට තෙල් ගැටිය මතුවෙනවා හැමෙනුත් උඩට. කෙල, සොටු, සඳ මිදුළු මූත්‍රා මේ ටික දැන් සිහි කරනවා දැන් මේවා කියනකොට මේ මෝන බුල් කරගෙන දැන් මම දැකලා තියෙනවා මතක තියාගන්න ඕන මේ කායानुපස්සන වදන්නේ ආතාපි කෙලස්තාවන වීරියෙන් සම්පජානෝ නුවණින් ඊළඟට සතිමා හොඳ සිහියෙන් විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං මේ ලෝකයේ ගැන තියෙන ඇල්මත් ගැටීම් දොම්නසත් බැහැර කරමින්. ඒකට අසුභ භාවනාව සිහි කරද්දී මූණ ඇඹුල්ලා චී කියන තැනට ආවොත් එතන හිත දොමනසෙට වැටුණා. ඒකට කායගත සතිය පිහිටන්නේ එහෙනම් මේක තියෙන ඇස්සටි පුරුෂයෙක් හොඳට බලනවා. මේ අසුභ භාවනාව කියන්නේ අතිශයින් සුන්දර භාවනාවක්. හිත ලස්සන වෙවි යනවා. මූණ ලස්සන වෙලා යනවා. මේ භාවනාව කරන කෙනාගේ. මෝන ඇඹුල් වෙලා එල්ලිලා චී චී චී කිකේ යන්නේ අසුභ භාවනාව වරද්දාගෙන. දැන් ආනාපානසති වඩාගත්ත කෙනාගේ මෝන ඇඹුල් වුණාද? ඊළඟට ඉරියාපත භාවනාව වඩාගත්ත කෙනාගේ මූණ ඇඹුල් වුණාද? ඊළඟට ධාතු මනසිකාර තියෙනවා. ඒ වගේ භාවනාවල මූණ ඇඹුල් වෙනවද? මේ මේ භාවනාවේ මෝන ඇඹුල් කරගන්න ඕනේ නැහැ. ඇඹුල් වෙලා යනවා නම් මරදා. දැන් බලන්න ඇත්තටම මේ මොකද්ද කියලා. දැන් මල්ල ලිහලා බලන්න. ලිහලා බලනකොට ඇඟේ එක එක කෑලි ඕනෝකට තමයි ආශා කරන්නේ. මේ ශරීරය ආශා කරන්නේ ඕකට. තව මේ භාවනා කරගෙන යනකොට සමහර අයට භාවනාව කරගෙන යෑමේදී විචිකිච්ඡාවක් උපදිනවා. ඒ කියන්නේ දාලම්බෝ කියන්නේ මොකද්ද? බඩදිව කියන්නේ මොකද්ද? පිත්තාශය කියන්නේ මොකද්ද කියලා. පින්වතුනි මේ ශාරීරියේ මල්ල ලියලා බලනකොට මේ මේ කොටස් ශරීරයේ තියෙනවා කියලා සිහි කරනවා මිසක්කා මේක ජීව විද්‍යාත්මක ශාරීරික විද්‍යාත්මක පාඩමක් නෙමෙයි මේ ශරීරයේ කෑලි ගැන උගන්වන භාව මේ මේ විද්‍යාවක් නෙවෙයි මේක. මේක භාවනාවක්. සිහි කරන එකක්. සමහර අය හිතනවා මේ භාවනාව තමන් හරියට කරන්න මේ කෑලි තමන්ට පේන්න ඕන ඇඟ ඇතුලේ කියලා. ඒකත් වැරදි. තමාගේ දෙතිස් කුණප කොට්ටාසියෝ සිහියෙන් දකින්න පුළුවන් ඥාන දර්ශනයක් උපදිනවා. ඒක උපදින්නේ භාවනාව හොඳට වැඩුණාට පස්සේ. ඒවට කියනවා දර්ශන සමාපatti කියලා. එහෙනම් මේ ඇඟේ කෑලි ඇස් දෙක පියාගෙන ඉනකොට චිත්‍රපටිය වගේ බලන්ට කෙනෙක් අසුභ භාවනාව කරනවා නම් ඒක එයාගේ භාවනාව ගැන තේරුම් ගැනීමේ යම්කිසි දෝෂයක් තියෙනවා. අපිට තියෙන්නේ විමසලා බලන්න. නුවණින් විමසලා බලනවා. මේ දැන් වැඩි ඕනේ ඒකනේ ඉස්සර මේ භාවනා කරන අය සාමාන්‍යයෙන් ඉස්සල ගොඩාක් කේසා ලෝමා නකා දන්තා තචෝ කේස ලොම්නිය දත් සම කියන මේ මේ පහ ගැන ඉස්සල වැඩිපුර හිතලා තියෙනවා. ඇයි පේන්න තියෙන්නේ ඒකනේ? ඒක හිතනකොට පේනවා මේ කේස් දාඩියෙන් කිලිටි වෙලා යනවා. දූවිල්ලෙන් කිලිටි වෙලා යනවා. උකුණු ලේනි ගැවසෙනවා. කේස් රෝදක් ආහාරයකට වැටුනොත් අපුලයි. කිස් කියන්නේ පිළිකුල් දෙයක් කියලා තේරෙනවා. ඒ නිසා භාවනා කරන අය කිස් පිළිකුල් සහිත දෙයක් කියලා සිහි කරනවා. ලොම්කේ අපේ ශරීරයේ ශරීරේ පුරාම ලොම් තියෙනවා. ඒ ලොම් දාඩියෙන් තෙත් වෙනවා. දූවිල්ලෙන් තෙත් වෙනවා. ඊළඟට හේදුවේ නැත්තම් ගඳයි. අපේ ශාරීරියේ ගඳම ස්ථාන අපේ ශාරීරියේ මේ ලොම් එක්ක දහඩිය රැඳීමත් එක්ක සිද්ධ වෙනවා. ගන්ධසාරයි. එතකොට මේ ලොම් කියන එක පිළිකුල් සහිතයි. මෙයා බලනවා ඇත්තටම. මෙයා අමෝතුවෙන් පිළිකුලක් දාන්නේ නැහැ ඒකට. ඇත්තටම වෙන දේ බැලුවට පස්සේ පිළිකුලයි. ඊළඟට නියපොතු. නියපොතු කැපුවේ නැත්නම් ඒ ASCII කුණු රැඳෙනවා. දාඩිය රැඳෙනවා. ජරාව රැඳෙනවා. නියපොත්තක් ලොම් ගහක් කෑමක තිබ්බොත් කොහොමද? අපුලයි. පිළිකුල් සහිතයි. අපේම නියපොත්තක් අපි කන කෑමටම වැටුනොත් අපුලයි. අපේ නියපොතු ටිකක් කපලා තේ එක්කට දාලා තේ බීලා අවසානයේ නියපොතු ටික දැක්කොත් ඇතුළේ හිම අපිම වාමනේ තානවා. අපේම නියපොතු. එතකොට එහෙනම් මේ නියපොතු එතනදීන් විතරයිද චී කියන තැනට ආවේ. ඒ නියපොතු කෑලි ටිකක් තේ කීටි වෙලා. ඒතර මේ ඇඟි අතේ තියෙන නියපොතු. එහෙනම් ඒවා අර චුට්ටයි. මේ ගොඩයි. ඊට පස්සේ දත් ටික උදේටත් මඳින්න ඕන, දවල්ටත් මඳින්න ඕන. හවසට සමහර අය තුන් පාර මඳිනවා. සමහර අය මට මුණ ගිහලා තියෙනවා පස් වතාව දත් මඳිනවා. දේවතාවෝ වඳිනවා, මඳිනවා. සමහර අය එක වතාවක් මඳිනවා. සමහර අය මඳින්නෙම නැහැ. විටෙන්ම ෂේප් වෙනවා. විතක්කාල ෂේප් වෙනවා. චුවින්ගම් එකෙන් ෂේප් වෙනවා. ඊට පස්සේ ඒ දත් නැන්දේ නැත්තම් තමයි ගඳ. පිළිකුල. දත් නැන්දේ නැති දවසට තවත් ආයත් ඒ කතාවට යන්නේ. අපි සභාවක් නැන්දට ඉදිරියට යනකොට බය නැතුව කතා කරන්න නම් ඒ අය ඇසුරු කරගන්න නම් අපි ඒකට පාවිච්චි කරන ක්‍රමයක් හොඳට දත් නැන්දගෙන යනවා. හේතුව දත් මැන්දේ නැත්තම් පිළිකුල. ස්වභාවිකවම දත් පිළිකුලයි. ආහාරයකට බොන බීමකට දතක් වෙදලා තිබ්බොත් ඒක අපුලයි. සමහර අයට වමන යනවා. ඒ එක දතක් දත් 32ක් කටේ තියෙනවා කියන්නේ කොහොමදත් පිළිකුලයි. දැන් බලන්න මේවා මෙච්චරම පිළිකුල් නිසා තමයි හොදන්න වතුර ඕනන්නේ. ඔය උඩින් පේන ටික හොදන්නනේ වතුර ඕන්නේ. කේසුලොම්නිය දත් සම. ඔය පහ සෝදන්න වතුර ඕන. ඊළඟට මේක සුවඳ කරන්න සෙන්තු වර්ග ඕන. මේවා ගඳ නැත්තම්, අපුල නැත්තම් ලෝකෙට සෙන්තු වර්ගයක් කියලා එකක් ඕනේ නෑනේ. හැම ස්වභාවිකවම සුවඳයි නම් සුවඳ වර්ග ඕනේ නැහනේ, පූයර වර්ග ඕනේ නැහනේ. එතකොට ලෝම් නිය දත් දත් වලට වෙනම බ්‍රෂ් ඊළඟ දත් බෙහෙත් වර්ග මුඛ ශෝධන වර්ග මේ පිටට පේන්න තියෙන ටිකටම නඩත්තු කරගන්න කොච්චර දේවල් ඕනේද කියලා බලන්න. මේ පිටට පේන කේසා ලෝමා නඛා දන්තා තචෝ කේශ ලොම් නිය දත් සම. ඔය ටික විතරක් නඩත්තු කරගන්න කොච්චර බඩු ගොඩක් ඕනේද කියලා බලන්න. දැන් ඔබගේ නාන කාමරේ දිහා බලන්න. ඔබගේ කණ්ණාඩි ඉස්සරහ පිට බලන්න. ඔබගේ කබඩ් එකේ ඔබගේ බෑග් ගොඩාක් බඩු තියෙනවා. කෙස් ටික නඩත්තු කරන්න. ලොම් නිය දත් සම. මස් ඊළඟට දැන් ඔන්න ඔය ඒ ඒ පහ ඒ පහම පිළිකුල්. ඒ නිසාමයි හොදන්න ඕනේ. එතකොට දැන් ඔන්න හැම මේක හැම ගහලා බලන්න දැන්. දැන් ඔන්න හැම අයින් කළා. හැම අයින් කරපු ගමම්ම මගේ රත්තරන් කියලා වැළඳ ගන්නයි ඔයාලා වැළඳ ගනිද්දි කියලා බලන්න. හැම අයින් කළොත් මගේ මැනික කියපු අය වළඳ වැළඳ ගනිද කියලා බලන්න හමායෙන් කළොත් ඊළඟට මගේ සුදු කියලා කියපු අය ළඟට ඉද කියලා බලන්නකො හමායෙන් කළොත් මේ ලෝකෙ ඔක්කොම ළඟට එන්නේ මේ හැම තියෙන නිසා. හැම අපේ හැඟේ හැම අයින් කළ අඩි 10ක්වත් යන්න පුළුවන්ද කියලා බලන්න මැස්සෝ අහන්නේ නැතුව මෙස්වානවා. අනිත් අය නාය වහගන්නවා. දැන් හිතෙන් බලන්න. මස්, නහර, ඇට, ඇට මිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, දලඹුව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසූචි, හිස්මොළ මේවා ටික බලන්න වෙන වෙනම තැන් තැන් වල තිබ්බ කොහොම වෙයිද? වෙන වැඩක් නැහැ මැස් වෙල ඔයලා ඉන්න වෙනවා. මැස් වහනවා. ඊළඟට බල්ලෝ, පූසෝ, කැනහිල්ලෝ, කුරුල්ලෝ, කපුටෝ, රිහිනියෝ, උකුස්සෝ වට කරගනි. මේ ටික එළියට දැම්මොත්. මේ ජරාව ඔක්කොම පැක් කරලා දෙන්නේ හැමකින්. පතපරියන්තම් පූරං සමකින් සීමා කරලා තියෙනවා. ඒත් බෑ දැන් කූවි කනවා. මේකෙම පණුව ගහලා මේක කුණු වෙලා යනවා. ගන්ධසාරයි. කාගේ හරි ඇඟකින් ලේ ටිකක් වැටෙන්නකො බලන්න කොච්චර අපුලයිද කියලා බලන්න. ඇඟට ලේ ටිකක් කාගෙන් හරි ඇඟට නැත්නම් අපේම හරි ඇඟේ ලේ ටිකක් ආවොත් අපි අත අර සබන් ගන්නවා වගේ අතේ පිහදා ගන්නවද ඉක්මනට ඒ වැටිච්ච තැනම මෙහෙම කරගෙන ඉක්මනට හොදන්න යනවද? එච්චර ලේ කියන එක අපිරිසුදුයි. පිට පිට අපිරිසුදුයි. උගුරු පිච්චීගෙන කටට එනවනේ. කට හරි ඉක්මනට වතුර බොනවා අපුලයි. ෂෙම ෂරව බලන්න සැරව සැරව ගිඩියක් එහෙම ආවට පස්සේ අපි සමහර වෙලාවට අපිම මිලික ගන්නවා නැත්නම් තව එක්කෙනෙක් මිලිකනවා සුදු පාට මතු වෙනවා මේ ශාරීරික ඇත්ත කතාව ඕක ඉතින් මෙයා භාවනාවෙන් බලනවා විවේකයෙන් ඉඳගෙන මේ හිසකෙස් වලින් පහළට යටිපත් වලින් උඩට මේ ශාරීරියේ තියෙන ඕවනව කියලා. කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, දලඹුව, ආමාශය, කුඩා බඩවැල්, මහා බඩවැල්, ඊළඟට ආමාශය අසුචි, හිස්මොළ දැන් බලන්න අසුචි ඇඟ ඇතුලෙන් එළියට එන එකක්. අසුචි බර හැදුනම ඉක්මනට යනවනේ කවුරුවත් නැති තැනකට. කට්ටිය ඔක්කොටම පේන්න අපි කනවා. කාපු දේ මෙතන ඉඳලා පල්ලහැට යන චුට්ටට. ඒක අයින් කරන්න කවුරුත් නැත්නම් ගිහිලා දොරවල් වහගන්නවා. තමන්ගෙම නහය තමන්ම වහගෙන තමයි අසුචි කරන්නේ. තමන් වැසිකිළියකට ගියොත් ඒ එක්කම තවත් කෙනෙක් යනවටත් අපි අප්පීරියයි. ඇයි ඒ ගඳ අනිත් අයට දැනෙන්නේ කියලා. ඔහොම ශරීරයක් තියන්නේ. ඔහොම ශරීරය තමයි අනිත් අයටත් තියෙන්නේ. ඒ ශරීරම හොයාගෙන යනවා. ලෙව කන්ද. මනුස්ස එච්චර ප්‍රේතයි මේ තිතිස් කුණප කොටාසයන්ට. හේතුවයි කවදාවත් පැකින් එක ලියලා බලලා නැහැ. මේ ඇතුලේ හැමකින් වෙහිලා තියෙන මේ ශරීරය ලියලා බලලා නැහැ. මේ භාවනාවෙන් ලියලා බලනවා. මේ හිත ගොඩාක් සංසිඳෙනවා. සංසිඳී සංසිඳී යනවා. හිතේ තියෙන දැවෙන ගින්න මෙහෙම මෙහෙම මෙහෙම නිවිලා යනවා. එතකොට පින්වතුනි දැන් මේ විතේ අනේ දෙයනේ එකපාරක් මේ කේසා ලෝමානා කදන්තා කියලා ජීකලොත් හරි වැඩි වෙන්නේ මොකක්වත් හිතට හිතෙන්නේ නැති කියලා මේ කාමෙන් අඳු ජනේ අබ්බිය වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේක ගොඩාක් හිතට පුරුදු කරන්න ඕනේ. රාග ගින්නට කැමති නැති හැම තැනකටම හිත දුවලා මේ ලෝකේ රාග ගින්න කියන්නේ හිත සල්ලානයි. ස්ත්‍රීන් ගොඩාක් එක්ක අබිරමණයේ දෙනවා හිත. මේ හිත ගොඩාක් අසම්මත දේවල් කරනවා. නමුත් හිතෙන් තනියෙන් අහිංසක මනුස්සෙක් මේ යන්නේ. හිත හිතෙන් එක එක්කෙනා වෙනවා. දකින දකින කෙනා හිතෙන් වැළඳ ගන්න. කාමරාගය. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ තමන්ගෙම පැකින් එක ලියලා බලනවා. ඉස්සෙල්ලා හොඳට බෑකේ දිහා බලන්න ඕන. ලිහින්න කලින් බෑකේ දිහා බලන්න එපා. කෙස්, ලොම්, නිය, දත්, සම මේ පහ තමයි පැකින් එකේ උඩින්ම තියෙන්නේ. ඔය ටිකම හේතුවේ නැත්තම් මොකක්ද වෙන්නේ? පිටට ගඳ වෙන්නේම ওই පයි. ඒ නිසායි හොදන්නේ. මේ ලෝකේ වතුර කියන જાතිය නැත්තම් දැන් බලන්න කිස් ලොම් නිය දත් සමත මොකක් වෙයිද කියලා. බෙහෙත් කියන ඒවා නැත්තම් ක්‍රීම් වර්ග නැත්තම් සබන් වර්ග නැත්තම් බලන්න මේ හැමත වෙන දේ. කොරපොතු ගැහෙයි. දද කුෂ්ඨ හැදෙයි. පස්සපැත්ත හොදන්න වතුර නැතිකොට මිනිසුන්ගේ පස්සපැති කුණු වෙනවා. කොණ්ඩේ පීරන්න පනාවල් නැතිකොට මිනිසුන්ගේ කොණ්ඩේ හැඩපළු ගෙතෙනවා. අපි දැකලා තියෙනවා ඇස්වලට කොණ්ඩේ පීරුවේ නැතකොට හැඩපළු ගෙතෙනවා. ඒ වගේ උකුණෝ ලේනිත්තු සැරිසරනවා. හඩු ගඳ දුරට එනවා. එහෙම ඇඟක් අපිට තියෙන්නේ. එහෙම ඇඟවල් වලට තමයි ආශා කරන්නේ. එහෙම ඇඟවල් තමයි හොයාගෙන යන්නේ. එහෙම ඇඟවල් තමයි වැළඳගන්නේ නව දොරක් තියෙනවා. නායෙන් හොත් නාස්පුඩු දෙකෙන් හොටු ඇගෙනවා. කන් දෙකක් තියෙනවා. කං කලාඳුරු ගලනවා. මේක පිහල දාන්න පිහල නැත්තම් කැටි වෙලා නිකම්ම වැටෙනවා. කන් වලින්. මිනිසුන්ගේ සමහර වෙලාවට සමහර යම් යම් හේතු නිසා කනෙන් සැර වෙනවා එළියට. ඇස් වලින් කබ කඳුළු ගලනවා. කටෙන් කෙල වැగిරෙනවා. මල මුත්‍රා මාර්ග වලින් මල මුත්‍රා පිට වෙනවා. කිහිලි කිලි වලින් දාඩිය පිට වෙලා ගන්ධස්සාර ගන්නවා. ලෝකෙට හොඳට පෙන්නන මේ ඇඟ නාලා සුද්ධ කරලා ඇඳේ උන රාත්‍රියට නිදි කරවනවා. ඇතුලේ අසූචි 32 පැහැෙනවා. පැහැිලා දන්නේම නැතුව එයා ඇස්වලින් වැగిරෙනවා එළියට. කන් වලින් වැగిරෙනවා එළියට. නාසයෙන් වැగిරෙනවා. මල මුත්‍රා පිරෙනවා. දාඩිය වැగిරෙනවා. රෑ ඇඟපත හොදලා නිදාගත්ත කෙනා නැගිට ගමන් ආයෙත් බාත් รู ම් එකට දුවනවා. පිටින් කවුරු හරි ඇවිල්ලා මොනවා හරි කරලා දැඟට. තමන්ගේ ඇතුලේ පැහිච්ච ඒවා එළියට ඇවිල්ලා. මෙහෙම ඇඟක් තියෙන්නේ. මේ භාවනාව කරන කෙනා ඉස්සෙල්ලා මේ ශරීරයේ කොටස් 32 ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඇස් දෙක පියාගෙන භාවනාවෙන් නම් 32 සිහි කරනවා. මේ හැම ගලවලා කෑලි 32 බලනවා. තමන් බඩදිව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියන්නකො මස් කෑල්ලක් විදිහට හිතනවා. ඒ කාලේ බුද්ධ කාලේ මේ කොටස් 32 වෙනම කෑලි කපලා බුදුරජාණන් වහන්සේ සංඝයාට පෙන්වුවේ නැහැ. පින්වතුනි ඇඟේ තියෙන්නේ පින්වත් මහණෙනි කොටස් 32 බලන්න. මගේ ශරීරයේ තියෙන්නේ මේ විදිහටයි කියලා. ඉතින් පිත්ත සෙම සැරව ලේ දහඩිය තෙල් මන්ද වරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මෝත්‍රා මේ ශරීරයේ වැස්ස කාලෙට උතුරන අසූචි වලක් වගේ. වැස්ස කාලෙට අසූචි වල උතුරනවා. අසූචි වලේ සිදුරු තියෙන තැන් වලින් වෑහෙනවා. ඒ වගේ මේක නව දොරකින් වෑහෙනවා. කොච්චර රස රස දේවල් කොච්චර සුවඳ සුවඳ දේවල් පිටින් ඇතුළට දැම්මත් කම්පැනි ඇතුළට දානවා. එක එක ඒවා. ඔන්න කම්පැනි ඇතුළට එක එක දේවල් දානවා අපි. අමුද්‍රව්‍ය යවනවා. දැන් මේකෙන් නිපදවන දේවල් දිහා බලන්න. නිෂ්පාදිතයන්. මේක ඇතුළෙන් එළියට එන ඒවා බලන්න. කොච්චර සුවඳ හෝ රස හෝ වර්ග කෝටියක් ඇඟ ඇතුළට දැම්මා. එළියට එන සියල්ල ගඳයි. ඇස් දෙකෙන් කබ කඳුළු වෙනවා. නායෙන් හොටු සොටු දීර ගලනවා. කටෙන් කෙල සොටු කෙල එනවා. මල මුත්‍රා මාර්ග වලින් ජරා වෙනවා. ඇඟෙන් දාඩිය ගලනවා. එළියට එන්නේ මොකද්ද ජරාවක්. එළියට එන්න එන්න පිහිනවා. එළියට එන්න එන්න සෝදනවා. මේ ඇඟ ඇතුලෙන් එළියට වෑහෙන දේවල් ඡේදුවේ නැත්තම් මේ පිහලා දැම්මේ නැත්තම් මොකක් වෙයිද කියලා තනියෙන් හිතන්න. තනියෙන් හිතන්න. ශරීරය කොහොම එකක්ද කියලා මේ වටනේ අපි ඇලුනේ. මේ වටනේ අපි ආශකලේ. මේ වනේ අපි සොයාගෙන ගියේ. මේවා නේද මිනිස්සු වැළඳගන්නේ. මේවට නේද මිනිස්සු පෙරේත. මේ ලෝකේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච ගමන් මේ අසුබ භාවනාව අතුරුදහන් වෙනවා. නිවන් දකින්න කැමති අය විතරමයි මේ අසුභ භාවනාව කරන්නේ. මේ අසුභ භාවනාව ලෝකෙන් අතුරු දාන් වෙනවා. ලස්සන වස්ත්‍රයකින් හදපු ලස්සන කවරයකින් හදපු ස්තුති සිදුරු නවයක් තියෙන ඇතුලේ තනි කර අසූචි පුරවපු මල්ලක් තියෙනවා කියලා හිතන්නේ ඒ ලස්සන පැකින් එක නිසා මෙහෙම අල්ලනවා යා. අතට සනීපයි. හැබැයි ඇතුලේ අසුචි. ඒ වගේ මිනිස්සු මිනිස්සුන්ගේ ඇඟවල් අල්ලන්නේ. අර නව සිදුරු නවෙන් චුට්ටු චුට්ටු එළියට එන ඉක්මනට පිනනවා හොදනවා. වැස්ස කාලෙට උතුරන වැසිකිලි වගේ මිනිස්සුමයි මිහි මඩලේ පය තබල යන්නේ. නවදොරකින් වෙකිරෙනවා. ඒ අසූචි වලවල් ඇවිදගෙන යනකොට ඒ අසූචි වලවල් පිටිපස්සෙම තවත් අසූචි වලවල් යනවා. ප්‍රතිඥපත්තු කරලා පාවඩෙල්ලා බෙර නැටුම් නටලා මේ අසුචි වලවල් පිළිගන්නවා. පින්වත්නි මේ කයේ යථා ස්වභාවය මේ විදිහට කය දිහා බලන එක බුද්ධ ශාසනයක විතරමයි ඇස් වලින් බලලා හරියන්නේ නැහැ හිතෙන් බලන්න ඕන ඇස් වලින් බැලුවාම හරියනවා නම් දොස්තරලාගේ රාගේ නැති වෙන්න ඕන. මලමිනි එම්බාම් කරන අයගේ රාගය නැති වෙන්න ඕන. නමුත් සමහර ඇත්තෝ මලමිනිත් එක්කත් බුදිනවා. එච්චර රාගයක්. ඇස් වලින් නෙවෙයි මේක බලන්නේ. කෙලස් තවන වීරියෙන් යුතුව නුවණින් යුතුව සීයෙන් යුතුව අභිජ්ජා දෝමනස් දුරු කරලා කායානුපස්සනාව වඩන්න. මේ අසුභ භාවනාව. සොඳුරු භාවනාව. රාගේ නිවන භාවනාව. ඊට සංසිඳවන භාවනාව. මහා පුරුෂයෙක් කරන භාවනාව. මේක අතිශයින් සොඳුරුයි. හිතේ පෙරේතකම් හටගන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කරනවා. මෙයාව නම් මණ්ඩ වේ අනිත් අයට. දැන් කොච්චර මහා ශ්‍රේෂ්ඨ දැවැන්ත විදියට ඉන්න චරිත ඔය රාගෙන් නමන්න පුළුවන්නේ බලු පැටියෙක් වගේ. පූස් පැටියෙක් වගේ දනගස්වන්න. මඩ ගොඩේ ලගින මීහරකෙක් වගේ එකතැන ගාටවන්න පුළුවන්. ඕනම දැවැන්ත චරිතයක්. රාගේ. ගමේ ගොඩේ මෝඩ කොල්ලත් කාමේ ඉදිරියේ යම්සේද දැන උගත් මහාචාර්යවරයාත් රාගේ ඉදිරියේ එක වගේ ටයි කෝට් වලින් උපාදීන් තනතුරු වලින් එක එක්කෙනා බෙදුවාට රාගී ඉදිරියේ ඔක්කොම එකම වැඩ ටික කරනවා වෙනසක් නෑ අසුභ භාවනාව මනාව වඩලා හිත සංසිඳුවාගත්ත කෙනා ගේ හිත දෙවන්තයි ඔවුන් ඉදිරියේ ඔවුන් කඳු වගේ. ඔවුන්ව රාගයෙන් පොළඹවා ගන්න එන අය සුළඟක් වගේ. ඒ සුළඟෙන් කන්දක් සෙලවෙන්නේ. සුළඟෙන් කන්දක් සෙලවෙන්නේ. මේ අසුභ භාවනාව කායානුපස්සනාව වඩපු නැති කෙනා පාඬ රැල්ලක් වගේ. රාග ගින්න රාග ක්‍රියා සුළඟ වගේ. ඒ සුළඟේ පඳ රැලි ගහගෙන යනවා. මේ අසුභ භාවනාවෙන් මේ බුද්ධ ශාසනයේ දැවැන්ත චරිතය අපේ කරන. මේ අසුභ භාවනාව නොඩපු කෙනා සිවුර අත්හැරලා ගෙදර යනවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා සීල් රකින්න බැරුව දුස්සීල වෙනවා. මේ අසුභ භාවනාව වඩන්න බැරි කෙනා ෆෝන් එකක් අතට අරන් පෑලී වෙනකල් බලාගෙන ඉන්නවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා ටවුන් එකේ ගෑන් ළමින් පිටිපස්සේ පිරිල් ළමින් පිටිපස්සේ ඔහින් උමතු වෙලා මේ අසුබ භාවනාව නොවඩපු කෙනා චී කියලා කෙල ගහන වැඩ කරනවා. මේ ශරීරයේ අසූචි කොටස් 32ක් තියෙනවා. මේකට වැඩිය මේක ශ්‍රේෂ්ඨයි කියලා කතාවක් නැහැ. ඔක්කොම 32ක්. එහෙනම් වැසිකිලි කරන අසූචි පිටක් ගන්නද? හිතේ. එච්චර ඒ ටික එහෙම පිටට පිට වෙන අසුචි ටික ඒ එහෙමනම් මේ 32 කොහොම ඇතිද? අසුචි වලට මැස්ස වෙනවා. ගන්ධසාරයි. 32ක් කොහොම ඇතිද? අපේ ඇඟෙන් පිටට යන්නේ පොඩ්ඩයි. එළියට වැටෙන වැටෙන එක පිළිකුල්නේ. කෙස් ටිකක් වැටුණාත් පිළිකුල්, ලොම් පොඩ්ඩක් වැටුණාත් පිළිකුල්. ඇතුලේ තියෙනවා වැඩි. මෙයා මේ අසුභ භාවනාව එක එක විදිහට මානසිකාර කරනවා මේ මල්ල ලිහලා. කෙස් ටිකක් බිමට දැම්මට පස්සේ පිළිකුල් වෙන්නේ කෙස් ටික විතරයි, පස් ටික නෙමෙයි. හැබැයි අපේ කෙස් ටික තියෙන්නේ හැමේ. කෙසුත් පිළිකුල්, හමක් පිළිකුල්. හැම තියෙන්නේ මාස් වල. හමක් පිළිකුල්, මාසුත් පිළිකුල්. කල්පනා කරලා බලනවා සංසිඳී සංසිඳී යනවා. පින්වතුනි හරි පුදුමයි. මේ භාවනාව වඩපොම හිත සංසිඳින සංසිඳෙනවානේ. සැපේ ඇති වෙනවානේ. ප්‍රීතිය ඇති වෙනවානේ. ප්‍රීතිය ඇති වෙනවා. නමුත් රාගයෙන් හිටියට පස්සේ තොලපොට වේලෙනවා. ඇඟ දනවා. දාහය ඇති වෙනවා. ඊට පස්සේ ඒ රාගික ක්‍රියාවලින් පස්සේ මිනිසුන්ගේ ශරීර පණ නැතුව යනවා. ඊළඟට මිනිස්සු වැහැරිලා යනවා. අවසානේ මොකක්වත් නැහැ. නාකියාච්චිලා සීයලා වෙලා මැරිලා යනවා. කාමයේ හැසිරෙන ලෝක සත්වයා මැරිලා යනවා. අසුබේ වඩන අයත් මැරිලා යනවා. ශ්‍රේෂ්ඨ හිතකින් ඔවුන් ඉහළටම යනවා ඉහළටම යනවා මේ කායගත සති භාවනාව හරි පුදුම එකක් ඒ නිසා තමාගේ කය හොඳට බලන්න ඕන. ඉති අජ්ජත්තං වා කායේ කායං පස්සේ තමන්ගේ කය ගැන හොඳට බලන්න. එහි හොඳට හිසෙහි පිටවන්න ගත්තට පස්සේ තමයි බහිද්ධාකායේ ඥාන දර්ශනං අබිනින්නාමේති කියලා කියනවා. අනිත් අයගේ ශරීරයේ පිළිබඳව තමා තුළ ඇති ඇතිවෙච්ච යථා දැක්මෙන් බලනවා. අවබෝධය. ඉති අජ්ජත් බහිද්ධාවා කායේ කායන පක්ෂියේ. බාහිරත් Tamange තියෙන එකම ශරීරයක් කියලා ප්‍රකට වෙනවා. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ආහාර නිසා හටගන්නා මේ කයේ සමුදය හට ගැනීම. නැතිවීම හට ගැනීම නැතිවම පේන්න ගන්නවා. ඊට පස්සේ මේ විදිහට මේ භාවනාව කරගෙන යනකොට කුණප කොටස් 32ක් සහිත මම මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි කුණප කොටස් 32ක් පැක් කරලා තියෙන ශරීරයක් තියෙනවා කියලා අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති හොඳට සිහිය පිහිටනවා බලවත්ව සිහිය පිහිටනවා ඥානයක් පිහිටනවා අනිශ්චිතෝච විහෙති ඇලෙන්නේ නැහැ ශරීරෙට දැන් තමයි ඇලෙන්නේ නැත්තේ සමුදේ වය දකින්නත් ඕන නැචකින්ච ලෝකේ උපාදීති. කිසිම දෙයක් ලෝකේ මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න දෙයක් එයාට පේන්නේ මෙන්න මේ විදිහටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කායානුපස්සනා භාවනාවේ යෙදෙනවා. ওই තමයි කාටත් කරන්න පුළුවන් භාවනාවක් ගැන අද කියලා දුන්නේ අසුභ භාවනාව නැත්නම් පිළිකුල් භාවනාව. යටිපතුලෙන් උඩට කෙස් රොදින් පහළට මේ ශාරීරියේ දිතිස් කුණප කොට්ටාසිය විමසා විමසා බලන භාවනාව ගැන. ඉතින් අද වෙලාවේ හැටියට අපි මතක් කළේ. ඉතින් අපි ඉදිරියටත් තව කරුණු කීපයක් කියලා දෙන්නම්. දැනට භාවනාව පුරුදු වෙන්න ওই කරුණු ටික ප්‍රමාණවත්. ඉතින් මේ ලෝකයේ සියලු සත්‍යයන් තුළ මේ බුද්ධ ශාසනයක විතරයි වෙන කිසිම ආගමක නැහැ මේ අසුභ භාවනාව කියන එක. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ භාවනාව කාගේ සිත් තුළ පිහිටත්වා කියලා සෙත්පතනවා. ඉතින් පින්වත්නි අද මේ උතුම් කාය අනුපස්සනා භාවනාව ගැන මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ සලසන්නේ ඊශ්‍රායලයේ සේවයෙන් යුතු පින්වත් සංජීවනී නිරෝෂිකා චන්ද්‍රානි බදුල්ලගේ සහ මංගලිකා කුමාරසිංහ යන පින්වතුන් විසිනි. ඉතින් මේ නැත්තම් අප්‍රමාණ පිනක් රැස් කරගත්ත සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ වගේලත් මේ කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට කායගත සතියෙම සිත පිහිටාවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි නමෝ බුද්ධාය.